ඒක තමයි ඒකේ ගොඩාක් වටින්නේ. එතකොට කෙනෙක්ට පොඩ්ඩක් හිත බෑ කියලා හිතුණත් ආය පාර කට්ටියත් එක්ක එකතු වෙලා භාවනා කරනවා කියන කාරණාවෙදී එයාට වීරියක් ඇති වෙන්නත් ඒකේ උපකාරයක් වෙනවා. ඒ වගේම භාවනාව සම්බන්ධයෙන් සියුම් තැන් අපහැදිලි තැන් එහෙම නිරවුල් වෙන්න උපකාරකුත් තියෙනවා. ඇත්තටම භාවනා සම්බන්ධයෙන් අන් පිළිවෙල දේශනාවලදී ඒ දේශනා කරලා තියෙනවා විස්තර කරලා ගොඩක් ඒ තැන්වලදී අපි ගොඩාක් සාකච්ඡා කරා. මෙතනදී අපි ගොඩාක් සාකච්ඡා කරන්නේ හැබැයි සමහරලාට අර කලින් කියපු තැන්වලදී අමතක වෙච්ච සියුම් කාරණා ඒ වගේම සමහර තැන් විස්තර වෙනවා අපිට අත්දකින්න පුළුවන් මේ භාවනා වැඩසටහනදී. භාවනාව භාවනාව කියන එකේ මේ ළඟදී මට කවුරු හරි ඔබ කිව්වා හරි මම පොතක හරි කියෙව්වේ. මට ඒක මතක නෑ කොහොමද මට මේ ඒක කවුද කිව්වේ හරි පොතක තිබ්බේ කොයි කොතන තිබ්බේ කියන එක මතක නෑ. මම මතක් කරන්න උත්සාහ කරා මේ වෙලාවේ එකපාර සිහිපත් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් නෙමෙයි. හැබැයි ඒක අපිට බැහැර කරන්න බෑ කාරණාව. ඒ තමයි දැන් විද්‍යාවෙන් කියනවා ඒ කියන්නේ විද්‍යාවෙන් පරිේශනාත්මකව ඒ කට්ටිය හොයා හොයාගෙන තියෙනවා මේ අපේ හිතේ කොටස් තුනක් ගැන විස්තර කරනවා. එතකොට සාමාන්‍ය අපේ සාමාන්‍ය හිත තියෙනවා කියනවා. ඊට පස්සේ අපේ යටිහිත තියෙනවා. ඒකට සබ්කොන්ෂස් කියලා කියනවා. ඊට පස්සේ විද්‍යාවෙන් නම් ওই දෙක විතරක් දන්නේ සුපර් කොන්ෂස් කියලා. ඔකේ තුන්වෙනි එකකුත් තියෙනවා. කොන්ෂස්නස් එකයි සබ් කොන්ෂස්නස් එකයි සුපර් කොන්ෂස්නස් එකයි. ඔය තුනක් බෙදෙනවා මනෝවිද්‍යාවේ නම් කොහොම කියනවද දන්නේ නැහැ දෙකක් විතර දන්නේ නැහැ මම හරියට දන්නේ නැහැ කෙසේ වේවා ඔකේ තුනක් තියෙනවා ඒ කියන්නේ සාමාන්‍ය මානසිකත්වය ඒ කියන්නේ දැන ගැනීම අපේ හිත හිතේ හිත හිතේ දැන ගැනීම ස්වභාවය පවතින සාමාන්‍ය මානසිකත්වයක් තියෙනවා ඒක තමයි අපි මේ දිනදා ලෝකේ කටයුතු කරනකොට තියෙන මානසිකත්වය. අපි දේවල් දකිනවා, කට්ටියත් එක කතා කරනවා. ඔන්න ඔය වගේ මානසිකත්වයක් තියෙනවා. ඕක එක මානසිකත්වයක් කියනවා. එක කොටසක් එක කොටසක්. ඊට පස්සේ සබ්කොන්ෂස් කියලා තියෙනවා. ඔయిత අමතරව ඒවා පිටිපස්සේ ඒ කියන්නේ ඒ අපි දේවල් කතා කරලා කතා කරනකොට කතා කරලා ඉවරලා අපි හිතමුකෝ කතා කරනකොට අපේ හැඟීම් කියන දේවල් ඒවත් එක්ක ඉමෝෂන්ස් වැඩ කරනවා. ඒවත් එක තව යටිහිතේ තව කලින් තියෙන ඉම්ප්‍රෙෂන්ස් කියන ඒවා. ඒ කියන්නේ කලින් අපේ හිතේ ආශ්‍රව කාවැදිලා තියෙන ඒවා ඒවා ඒකත් එක්ක වැඩ කරනවා. එතකොට ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කතා කරනකොට එහෙම නොකරත් අපි උදාහරණයකට නිදාගත්තොත් නිදාගෙන ඉන්න වෙලාවේ අපේ යටිහිත වැඩ කරනවා කියනවා. එතකොට යටිහිතේ කියලා මොනවද තියෙන්නේ? අපේ ඔය විදිහට තියෙන මේ හැඟීම් ස්වභාවයවල් බය එක එක ස්වභාවයවල් ඇති වුණා නම් ඒවා ඊට පස්සේ අපේ හිතේ කාය වෙදිලා තියෙන ඒවා ඒවා හින්දා සකස් වෙච්ච ඒවා ඔය වගේ අර අපිට ඒව අපේම කියලා කියන්නත් බැරි හැබැයි අපේ නෙමෙයි කියලා කියන්නත් බැරි වෙන ලෙවල් එකක් වැඩ කරනවානේ උදාහරණයකට හීන කියන එක ගන්නකො අපි දන්න හැමෝම දන්නේ හීන කියන එක ගත්තොත් එහෙම හීන කියනකොට මේ අපිම ඒ වගේ අපි එහෙම කරයිද කියලා සමහරලාවට හිතෙනවානේ හීනවල සිද්ධ වෙන ඒවාදී අපි එහෙම කරයි කියලා හිතනවා සමහර ලාට ඒක අමුතුම විදිහේ ස්වභාවිකුත් තියෙනවා. එතකොට අපේ නෙමෙයි අපේ නෙමෙයි නෙමෙයි කියන්න බැරි ස්වභාවයකින් හීන පවතිනවා. එතකොට ඒක අර යටිහිතේ ක්‍රියාත්මක වීමක් කියලා කියන්න පුළුවන්. යටිහිත. එතකොට ඒකේ තව සියුම් සියුම් අවස්ථාවල් තියෙනවා. ඒකෙන් ගැඹුරෙන් ගැඹුරට අපි ගියොත් එහෙම ඒකේ තව ඊටාම සියුම් අවස්ථාවල් බුදුරයන් වහන්සේ දේශනා කරන උදාහරණයකට චිත්ත වීතිවල දේශනා කරන ඔය භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාර වජන සිත සම්පටිච්චන සිත සම්තිර්ණ සිත චක්කු විඥාන සම්පරිච්ඡන සම්තිර්ණ වොත්තප්පන යවන තදාරම්මන කියලා අර හිතේ අවස්ථාවල් වගේක් කියනවා ඒ ඒ යටි හිතේ ක්‍රියාත්මක වෙන අවස්ථාවල් තමයි අපි ඒ වගේ ජවන කියන ස්වභාවයට එනකොට වගේ තමයි මේ අපි සාමාන්‍ය මානසිකත්වය තියෙන්නේ පැහැදිලිද? එතකොට මේක කිව්වොත් එහෙම කොහොමද කියන්නේ? මේක කිව්වොත් එහෙම මෙන්න මේ වගේ එකක්. කම්පියුටරයක් කියන එක උදාහරණයකට ගන්න උපමාවකට කම්පියුටරයක් කියන එකක් ගත්තොත් එහෙම අපිට කම්පියුටර් එක මොනිටරේ එක එක දේවල් පේනවා, ඇහෙනවා, අපි ඊට පස්සේ අපි මොකක් හරි ටයිප් කරපුවාම ටයිප් කරන එක වදිනවා. ආය ඒක ඒකේ රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ලෙවල් එක වැඩ කරනවා කම්පියුටරයක්. එතකොට ඒක තමයි සාමාන්‍ය ලෙවල් එක. හරියට මේ අපේ කොන්ෂස්නස් එක වගේ. අපි සාමාන්‍ය දිනදා ජීවිතයේදී අපි කතා කරනවා, කට්ටිය කියන දේවල් අහනවා, අපිට දේවල් පේනවා, ඒව ගැන අපි කල්පනා කරනවා. අන්නේ මානසිකත්වය. ඊට පස්සේ හැබැයි කම්පියුටර් එක තියෙන්නේ ඒ ටික විතරද කියලා අහුවොත් නෑ. ඊට වඩා ඒ අපිට පේන ටිකයි අපි ටයිප් කරන ටිකයි අපිට ඇහෙන ටිකට වඩා මහා ගැඹුරක් ඒකේ තියෙනවා. නේ? ඒකේ හાર્ඩ්වෙයාර්ස් වල වැඩ කරන හැටි, ඒකේ මේ බොහොම මේ ඒක ඒ කියන්නේ ඇසෙම්බලි කෝඩ් කියලා අර මේ බොහොම මේ මැෂින් ලැන්ග්වේජ් ඒකට මම දන්නේ සිංහලෙන් මොනවද කියන්නේ කොහොම කොහම හරි ඒකේ අර ඒකට වැඩ කරන වෙනම කම්පියුටර් වෙනම භාෂාවක් තියෙනවා කම්පියුටරේ දුවන්නා වූ හાર્ඩ්වෙයාර් කොටස් එක්කලා දුවන්නා වූ වෙනම භාෂාවක් තියෙනවා තර්කානුකූලව ලොජිකලි ඒක දුවන්නා වූ එතකොට ඒව අපි කිසි දෙයක් දන්නේ නැහැ ඒවා කිසි දෙයක් දන්නේ නැතිව අපි අපිට අපි යමක් දුන්නාම අපි යම් தත්ත්වයක් දීලා අපිට ඕන දෙයක් කම්පියුටරෙන් කරගන්න අපි ඒ මානසික මට්ටමකින් පවත්නවා. මේ හිතත් එහෙම තමයි. හිතත් හරියට ඒ වගේ කාරණාවක් තමයි අපි අපි යමක් කියනවා, දේවල් ගැන දැනගන්නවා, ඒව ගැන කල්පනා කරන අපි සාමාන්‍ය මානසිකත්වයක් පවත්නවා. ඕක හිතේ ඊටාමත්ම කුඩා කොටසක්. ඊටාමත්ම කුඩා කොටස. අපිට හිතෙන්නේ ඕක තමයි හිතට හිතකට තියෙන ලෝකේ ඕක විතරයි කියලා බලන්න. ඕක එහෙම නෙමෙයි. හරියට අර කම්පියුටර් එක වගේ කම්පියුටර් එක අර අපි දත්තයක් දුන්නාම ඒක මොකක් හරි ඒකේ තියෙන වීඩියෝ එකක් ප්ලේ වෙනවා හරි අපි වීඩියෝ එකක් එකේ හදනවා හරි ලියුමක් ටයිප් කරනකොට අකුරු අරකේ වැදිලා ඒක කියවනවා හරි ඒ වගේ දෙයක් ගත්තොත් එහෙම ඒක අපි දකින්න පෙනෙන තියෙන දේ බොහොම බොහොම ඇත්ත ක්‍රියාවලියේ ඊටාත්ම මං හිතනවා 100ට එකක්වත් නැහැ. එහෙම නේද? හાર્ඩ්වෙයාර්ස් වල ඒ ඒක යන හැටි ඒව දැන් ඉලෙක්ට්‍රිකල් සිග්නල්ස් ගිහිල්ලා ඒ වගේ වෙනස් වෙලා කොච්චර දෙයක් වෙනවද ඒකේ මහා දෙයක් වෙලා තමයි අර කියන්නේ එතකොට අපිට පේන ඇහෙන ටික ඒකේ 100ට එකක්වත් නැහැ 99%ක්ම දේවල් තියෙනවා පේන ඇහෙන්නේ නැති ලෙවල් එකක ක්‍රියාත්මක වන්නා හිත කියලා කියන්නේ තාන් ඒ වගේ තමයි හිතකත් ඔන්න ඔය වගේ මේ එයා එයාට එයාගේ ඔන්න වගේ යටි හිතක ක්‍රියාකාරීත්වය තියෙනවා. ඊට පස්සේ ඔය දෙකට අමතරව දැන් කම්පියුටර් එක නම් තියෙන්නේ ඔය දෙක විතරයි. හැබැයි අපේ හිත එයින් එහාට සුපර් කොන්ෂස් කියලා එකකුත් තියෙනවා. සුපර් කොන්ෂස්නස් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත එතනින් එහාට මේ ඔය කියන දැන් කම්පියුටර් එක නම් ඔය කියන ලෙවල් එකේ අපිට දේවල් ඇහෙනවා. ඒක යටින් ක්‍රියාත්මක වෙනවා. ඒකේ තියෙන එච්චරයි. කියලා කියන්න පුළුවන් වුණාට මේක මෙතනින් එහාට මේ විශ්වයත් එක්කම ලෝකයත් එක්කම ඒ කියන්නේ අපිට සාමාන්‍ය මනුස්සයාට අහන්න දකින්න හිතන්න කල්පනා කරන්න බැරි ලෙවල් එකක ක්‍රියාත්මක වීමකුත් තියෙනවා හිතේ. ඒවට තමයි අපි උදාහරණයක් කියනවා නම් මේ ඔය දිවැස, දිබ්බ චක්කු, දිබ්බ සෝත, දිව්‍ය වූ කන, පරචිත්ත විජාන ස්වභාවයවල් ඒවත් මේ දැනගැනීමේම ස්වභාවයවල්නේ. දැනගැනීම ක්‍රියාත්මක වන පරාසය ඒක මේ ශරීරයට ශරීරයට ශරීරය කියන රාමුව ඉක්මවා ගිහිල්ලා ක්‍රියාත්මක වෙන ස්වභාවයයි. අන්න එහෙම කිව්වනම් හරි. කම්පියුටරේ නම් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කම්පියුටරේ කම්පියුටරේ කියන රාමුව ඇතුළේම තමයි යාගේ ක්‍රියාත්මක වීම තියෙන්නේ. හැබැයි මේ අපේ හිත කියන එක ඔය උඩුහිත කියලා අපි සාමාන්‍ය එදිනදා පරිහරණය කරන ස්වභාවය යටිහිත කියලා ඒක ගැඹුරට සියුම්ම තියෙන ස්වභාවයව ඒවයි එතනින් එහාට සුපර් කොන්ෂස්නස් කියලා මේ අදිමානසික ස්වභාවයවල් කියලා තුනක් වෙනවා. තුනකට එනවා. එතකොට ඒකේ අව අදිමානසික ස්වභාවයවල තමයි සමහරවල් නොපෙනෙන ලෝකේ දේවල් දැකීමේ කියාවල් ඒ වගේ සද්දැහිීමේ කියාවල් ඒ පණිවිඩ ලැබෙන ඒවා ඊට පස්සේ හිතට හිතා ගන්න බැරි විදිහට පණිවිඩත් එක්ක සමහර දේවල් වැටහෙන කාරණා ඒ වගේ ගොඩාක් පැත්තකින් යනවා ඒක. සුපර්කොන්ෂස්. එතකොට ධාන කියන ඒවත් සුපර්කොන්ෂස්නස් එකට තමයි වැටෙන්නේ. කොන්ෂස්නස් එකක් නෙමෙයි සබ්කොන්ෂස්නස් එකක් නෙමෙයි සුපර්කොන්ෂස්නස් එකට තමයි ධාන කියන ඒවා වැටෙන්නේ. භාවනාව කරගෙන යනකොට ඒකේ හිත සියුම් ස්වභාවයට ඇවිල්ලා අන්තිමේදී ඕනෑම භාවනාවක් කරනකොට අපි භාවනාව ගැන කතා කරලා තියෙනවා. ඔය කට්ටිය දන්නවා භාවනාව හොඳට භාවනා අරමුණේ ඉඳ ඉඳ ඉඳ ඉඳ අපි මේ කය කියන එක ඉක්මවනවා. කය ඉක්මවන්නේ කොහොමද? කය කියන එක සම්බන්ධයෙන් අල්ලන් ඉන්න දත්ත ටික ඔක්කොම මැකිල මැකිල මැකිල මැකිල කය කියන කය කියන එකේ මෙයා සීමා වෙලා හිටියනම් ඒ කය කියන එක මැකීමත් එක්ක ඒ සීමාව අයින් වෙනවා හිතේ. එතකොට ඒ කය කියන එකේ සීමාව අයින් වෙලා මානසිකම ස්වභාවයේ රූපාවචර කියන වෙනම මානසික මට්ටමක තමයි ධානය කියන ඒවා තියෙන්නේ. එතකොට ඒක පැහැදිලිවම සුපර් කොන්ෂස්නස්. කොන්ෂස්නස් කියලා අපි කියන්නේ සාමාන්‍ය දැනගැනීම කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව කයත් එක්ක ගන්න අරමුණුයි ඒව ගැන කල්පනා කරන මේ කයත් එක්ක ඉන්න මානසිකත්වය. නේ? ඒවා ක්‍රියාත්මක වෙන ඇතුළත ස්වභාවයක් ඒක වෙනම තියෙනවා. ඒක සබ් කොන්ෂස්නස් වෙනවා. අර ඊට පස්සේ අපි එතනින් එහාට හිත අර අර විදිහට මේ කයේ සීමාවල් ඉක්මවා ගිහිල්ලා වෙනම සීමාවක වෙනම මානසිකත්වයක හැසිරීමක් තියෙනවා. ඒක සුපර්කොන්ෂස්නස් වෙනවා. එතකොට දෙවි කෙනෙක්ගේ හිතක් කියලා කියන්නේ යම් මට්ටමක සුපර්කොන්ෂස්නස් එකක් අපේ හිතකට සාපේක්ෂව. මිනිස්යාගේ හිතකට සාපේක්ෂව දෙවි කෙනෙක්ගේ හිතක් කියලා කියන්නේ අන්න ඒ වගේ. බ්‍රහ්මයේ හිතක් කියලා කියන්නේ ඒක පැහැදිලිවම වෙනම ලෙවල් එකක්. සුපර්කන්සන්සස් එකක් තියෙන. එතන ඒක විද්‍යාත්මක. ඊට පස්සේ අරූපාවචර මානසික මට්ටමක් කියන්නේ එතනත් එහා විශාල ලෙවල් එකක්. එතකොට ඒ කවුරු ඒ කියපු කෙනා මට හරියට මතක නැහැ. හරි මම පොතකට අක් ගාලා කියවුවා හරි මම ඒක මොහතකින් අහපු කාරණාවක් ඉඳ මට ඒක මේ ලොකුවට මං විස්තර වශයෙන් ඇහුවේ නැහැ නිකන් මෙහෙම අපේ තුනක් තියෙනවානේ මෙහෙමයි කියලා කවුරු හරි කිව්වා එකපාර. ඒකත් එක තමයි මට හිතුණා ඇත්තටම අපේ තුනක් තියෙනවා. ඒක හරි කියලා. එතකොට ඒක යා උදාහරණයකින් කිව්වා කවුරු හරි ඒ කියන්නේ භාවනාව සම්බන්ධව ඍෂි මට්ටමට වගේ ගියපු අය කියනවා කියනවා අපි මේ පෙනෙන දැනෙන ඇහෙන ඒව ගැන කල්පනා කරන தත්ත්‍ය කියලා කියන්නේ ඒක ඒක ඒකයි ඊට පස්සේ අපේ යටිහිත කියන ගැඹුරයි යටිහිතේ ආශ්‍රව කෙලෙස් එක්කලා ඒව ක්‍රියාත්මක නැති පහ කලින් සංස්කාර එක්කලා ඒක හැසිරෙන හැටි ඒ වගේ ගොඩාක් ඒ ගැඹුරයි ඊට පස්සේ උඩුහිත කියන එකයි ওই තුන සංසන්දන ඒක උඩුහිත නෙමෙයි අර සුපර් කොන්ෂස්නස් කියන ඒ අදි මානසික ස්වභාවය කියන එකයි ඒක සංසන්දනය කරොත් එහෙම ඒක හරියට මේ ඒ ඍෂි වගේ ওই දැන් ওই තුනටම මානසිකත්වයේ ගියපු අය කියනවා කියනවා මේ අපි හරියට මේ පොඩි මේ පොඩි පොඩි ප්‍රතිගන් ලේයර් එකක් පොඩි පොඩි මොකද ලේ කියන එකට සිංහල වචන? ස්තරයක් නේද ස්තරය. අන්න ස්තරය ස්තරය තමයි වචන. ඒක හරියටම හරි වචන. මට ඒක එකපාර අමතක වුණා. පොඩි ස්තරයක් වගේ තමයි අපේ සාමාන්‍ය මානසික අත තියෙන්නේ. එතකොට ඒකට සාපේක්ෂව අර අධිමානසික මානසිකත්වයයි ඊට පස්සේ යටිහිතේ ගැඹුරු ස්වභාවය වලට යන යන මානසිකත්වයයි දෙක මහා සාගර දෙකක් වගේ විශාලයි කියනවා. ඒක එහෙමයි ගලපන්නේ ඒක. අර පොඩි ස්තරයක් කියලා මේක තින් ලේයර් එකක් කියලා නම් පොඩි ස්තරයක් කියලා ගත්තොත් අපි මේ සාමාන්‍ය මානසික මට්ටම ඊට පස්සේ යටිහිතේ යන ලෙවල් එකයි උඩහිත අර උඩුහිත කියන්න බෑ උඩුහිත කියන්නේ අපේ සාමාන්‍ය මානසිකත්වයට අර අදිමානසිකත්වයේ ස්වභාවයක හිතේ හැසිරීමයි ඒ දෙක මහා සාගර වගේ ගැඹුරුයි ඒ හින්දාමයි බුදුරයන් වහන්සේ සමාධි විශේෂය කියන එක අචින්තියයි කියලා කියන්නේ සමාධි વિશે අචින්තියයි කියන එක. හිතල ඉවර කරන්න බැරි තරම් මහා ගැඹුරක්. මහා ගැඹුරක්. සාමාන්‍ය කෙනෙකුට හිතල ඉවර කරන්න බෑ කියන කෙලවරක් කොනක් කොටක් හොයන්න බෑ. ඒක තමාගේ මානසිකත්වයෙන් මේක ඉවරයි මෙන්න මෙතනින් ඉවරයි කියලා එහෙම හඳුනා ගන්න බැරි තරම් මහා ගැඹුරක් තියෙනවා. එතකොට දැන් ඔන්න ඔය වගේ තමයි ඒක උපමාවට සස්දන්නේ. එතකොට කල්පනා කරන්නකෝ දැන් සාමාන්‍ය කෙනෙක් යා ලෝකෙම කියලා හිතන් ඉන්න එක ඍෂි කෙනෙක් බුදු කෙනෙක් වගේ දකින්නේ බොහොම මේ එයා පොඩි සීමාවකට කොටු වෙලා ඉන්නේ. එයාගේ මානසිකත්වය ඊටාම් සියුම් සීමාවකට ඒ කියන්නේ ඊටාම් පොඩි සීමාවකට කොටු වෙලා ඉන්නේ කියලා දකින්නේ. හරියට අර මේ කොහොමද කියන්නේ මට ඉතින් උපමාවක් නෑ කියන්න පුළුවන් නිකන් මේ වෙලාවේ නිකන් හිතුණා අර අර කුකුල්ලු හදන්නේ නේද පොඩි කොටුවල කුකුල්ලු හදනවා නේද? දැන් අර ඒ චූටි ඒක ඌ ඉපදෙන්නෙත් ඒ පොඩි කොටුවට දැම්මට පස්සේ ඌට හැරෙන්න අර එහෙම විතරයි ඒක පුළුවන් නේ. ඒක ඇවිදින්නවත් බෑ ඒක. එතකොට අන්න ඒ වගේ එකක හිර වෙච්ච එකක් ඒක තමයි කුකුල හැදෙන. උගේ ලෝකය ඒක ඇතුලේ තමයි තියෙන්නේ. හැබැයි ඇත්ත ලෝකෙ කියන එක ඊට වඩා ගොඩාක් විශාල ගොඩාක් පැතිරෙන විශාල එකක්. සැබෑ ලෝකෙ කියන එක. එතකොට මේ ඒ වගේ අපේ මානසිකත්වයත් අපි මේ මේ ලෝකයක පවතින කියන මේ මානසිකත්වය මේ මේ හිතන පතන දේවල් ටික අර පොඩි ස්තරයක කැටි වෙච්ච දේවල් ටික. යටිහිත කියලා මහා ගැඹුරක් සාගරය වගේ ගැඹුරක් තියෙනවා. මේ පැත්තේ උඩුහිත කියලා උඩුහිත නෙමෙයි අධිමානසිකත්වය කියලා ඉවරලා මේ ඒකෙත් මහා ගැඹුරක් තියෙනවා. දෙපැත්තේ සාගර වගේ ගැඹුරු දෙකක් මැද්දේ අපි ඉන්න එකක්. ඉතින් අර ඒ ඍෂිවරු බුදවරු වගේ අය සාමාන්‍ය කෙනාගේ මානසිකත්වය උන් ඔහොම දකින්න. කියන්නේ එයා මේ හිර වෙලා මේ පොඩි පොඩි දේවල් ටිකකට හිර වෙලා පංචකාමයට හිත හිර වෙලා ඉන්න මානසිකත්වයක් කියලා තමයි දකින්නේ. ඒ හින්දා ඒ පංචකාම ස්වභාවයෙන්ගෙන් ඒ කියන්නේ ඇහෙන, පේන, දැනෙන, දැන ඒ වගේ ඒව ගැන කල්පනා කරන මානසිකත්වයෙන් එහාට එන්න එහාට ඇවිල්ලා හිත එයින් එහා මානසිකත්වවල අත්විඳීමක් ගන්න කියලා වෙල කියනවා. මොකද ඒක අපේ يعني අපේ අපේ අපේ හිතකට කරන්න පුළුවන් දෙයින් අපි ලක්ෂෙන් පංගුවක්ව ප්‍රයෝජන ගන්න නෑ වගේ වැඩක්. ඇත්තරම කිව්වොත් ඒක අතිශය අපරාධයක් පොඩ්ඩේ. අපි හිතන්නකෝ මොකද්ද? තේරෙන්නේ අපි මොකක් හරි මහා ලොකු යන්ත්‍රයක් හදනවා. මොකක් හරි ලොකු මැෂින් එකක් හදනවා කියලා හිතන්නකෝ. විශාල ලොකු මැෂින් එකක් හදලා ඉවරලා අපි ඒකේ මේ මොකක් හරි දැන් මේ බොත්තම එපුවාම උදාහරණයකට හිතන්නකෝ මොකද්ද? අපි හිතමුකෝ හඳට යන්න පුළුවන් රොකට් එකක් වගේ කියලා හිතන්නකෝ. හඳට යන්න පුළුවන් රොකට් එකක් වගේ ලොකු මැෂින් එක ලොකු එකක් තියෙනවා. හදප එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ එක්කෙනෙක් අර අල්ල දැන් ඒකේ තියෙනවා බොත්තමක් විතර බොත්තම එපුවාම දොර ඇරෙනවා. ඇතුළට එන්න. ආයෙ බොත්තම ඔබපුවාම දොර වැහෙනවා. ඊට පස්සේ අර තව බටන් එකක් තිය ඔබපුවාම අපි හිතමු එන්ජින් එක පොඩ්ඩක් ස්ටාර්ට් වෙනවා. ආයෙ අනිත් බටන් එක ඔබ එන්ජින් එක ඕෆ් වෙනවා. එතකොට ඔය දේවල් දෙක තුනක් විතරක් දන්නවා කියලා හිතන්නකො. අන්දට යන්න පුළුවන් જાතියේ එකක් ඒක. එයා මේ බොත්තමක් ඔබපුවාම මේක දොර ඇරෙනවා බොත්තම ඔබපුවාම දොර වැහෙනවා ඊට පස්සේ මෙහෙම එන්ජින් එක ස්ටාර්ට් වෙනවා ඕෆ් වෙනවා වගේ ওই දෙක තුනක් දන්නවා අන්න ඒ වගේ තමයි මේ එතකොට ඒක අපරාධයක් නේ ඒ වගේ කෙනෙක් රොකට් එකක් තියනවා කියව කවුරු හරි ඒ වගේ ඒ දෙයට පාවිච්චි කරනවා නම් අපරාධයක් නෙමෙයි ඒක. කාට හරි කෙනෙක්ට හඳට යන්න පුළුවන් જાති, අභ්‍යවකාශයට ගිහිල්ලා එන්න පුළුවන් જાති එකක් පරිහරණය තියෙන කෙනෙක් අර වගේ මේ පොඩි දොරක් අරින්න වහන්න ඒ වගේ එන්ජින් එක ස්ටාර්ට් වෙන්න ඕෆ් වෙන්න වගේ දෙයකට ඒක පාවිච්චි කරනවා කිව්වොත් ඒක අපරාධයක්. පොඩ්ඩක් නැත්තම් ඒක AC එක දාලා AC එකේ පොඩ්ඩක් තියෙන්න ඒ වගේ දෙයකට රොකට් එකක් පාවිච්චි කරනොත් එහෙම මම මෙතන AC එක හොඳයි මේකේ මම මේ AC එකට හරි කැමතියි කියලා ඉවරලා අපරාධයක් ඒක. අන්න ඔය වගේ තමයි අපි අපේ හිත අර මහා සාගර දෙකක් වගේ දෙපැත්තට තියෙනවා. යටිහිතයි අධිමානසිකත්වය කියන එක. අපි ඒකේ ඒක පැත්තට සුට්ටක්වත් හිත යොමන්නේ නැතුව අපි දිනදා ජීවිතයේ දේවල් එක්ක කටයුතු කරගෙන ඉන්නවා කියන එක ඒක හරි අපරාධ. හරි අපරාධයක්. අර හිතකට යන්න පුළුවන් මහා ගැඹුරක් රොකට් එකක් තියෙන මිනිස්සයා ඒකේ අර පොඩි දේවල් දෙක තුනකින් සතුට වෙලා ඉන්නා වගේ එකක්. ඒ හින්දා භාවනාව කියන එක සම්බන්ධයෙන් ඔන්න ඔහොම දකින්නතර භාවනාව කියන එක හරහා තමයි දානය කියන එක හරහා අපි යන්නේ යටිහිතේ ගැඹුරු අවස්ථාවල් වලටයි අදිමානසිකත්වයේ ස්වභාවය වලටයි දානය කියන එක හරහා යන්න බෑ. ඊට පස්සේ සීල කියන එක හරහා යටිහිතේ සමහර යම් පොඩි දේවල් ටිකක් අපිට දැනගන්න පුළුවන් සම යටිහිතේ කියන්නේ යම් තමන්ගේ ඇයි මේ කියන්නේ තමන්ගේ කුසලයේ අකුසලයේ වැඩ කරන හැටි වගේ මූලික ලෙවල් එකක් දැනගන්න පුළුවන්. එයින් එහා ලෙවල් එකට ඒක යන්නේත් නැහැ. අදිමානසිකත්ව වලට සීලෙන් යන්නේ කෙනෙක්. ඒ භාවනාවෙන්මයි කෙනෙක් ඔය විදිහට යටිහිතේ ගැඹුරු තැන් ගැඹුරු තැන් වලට ඊට පස්සේ මේ අදිමානසිකත්වයේ ඉහළ අවස්ථාවල් වලට යන්නේ. ඒ හින්දා භාවනාව විතරයි ඒකට එකම යතුරු. හිතක් හිතක ඒ දෙපැත්තම ක්‍රියාත්මක කරවන්න පුළුවන් එකම යතුර. ඒකේ කෙලවරකුත් නැහැ. ඒතර සමාධි විශ්යේ කෙලවරක් නැහැ. හැබැයි Nirodhi කියන ස්වභාවය කියන්නේ කෙලවරක් අවසානයක්. බුදුරජාණන් වහන්සේ ඒකේ කෙලවරක් අවසානයක් වෙන්නවා. දැන් විශි කියන ඒ වගේ කට්ටිය කියන්නේ ඒ <clears throat> කට්ටිය ඔය භාවනාවේ අරූපාවචර මානසික මට්ටම් ගැන කියලා මේක ඉවරයක් නැහැ කියලාත් කියනවා. ඒක කෙලවරක් නැහැ කියන එක කට්ටිය දකිනවා. ඒකේ යථාර්ථය දකිනවා. නේද? දැන් අපි අහසට ගියොත් එහෙම අහසේ මං උඩට යනවා කියලා මේ පොළවේ ඉඳන් ගියොත් එහෙම ඔබේ කෙලවරක් නේ. නේද? කෙලවරක් කරන්න පුළුවන්. දැන් හරි ජා මෙතනින් කෙලවරක් හම්බුණා කියලා අහසේ උඩට යනකොට කෙලවරක් හම්බුණා. එහෙම වෙන්නේ නැහැ නේද? ඒක යන්න පුළුවන්. දිගින් දිගටම යන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය මේ මේ සමාධි භාවනාවක ඉහළ කෙලවරක් කියන එකක් ඔය අරූපාවචර මානසික මට්ටම කියලා පැනවට ඒවත් මහා විස්තර දේවල් කෙටි කරලා වචනෙන් වගේ කියපුවා. ඒවත් ගැඹුරින් ගැඹුරට යන්න පුළුවන්. මහා ගැඹුරක් තියෙනවා. එහෙම තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු Nirodhaය කියන මානසිකත්වය කියලා කියන්නේ ඒකේ කෙලවරකට ආවා. බුදුරජාණන් වහන්සේ එකපාරක් එක්කෙනෙක් අහනවා ওই ප්‍රශ්නේ මේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මේ ලෝකයේ කෙලවර කියන එක 이르දිමත් කෙනෙකුට එහෙම එහෙම ගිහිල්ලා මේ ලෝකයේ අවසානය ලෝකෙ කියන්නේ මේ ලෝකෙ නෙමෙයි මේ එයාට යමක් පේන ඇහෙන ස්වභාවයක් තියෙනවා නම් මේකේ කෙලවරක් තියෙනවාද විශ්වයේ කෙලවරක් කියලා හිතන්නකො විශ්වයේ කෙලවරක් වගේ එකක් ඕකට පැමිණෙන්න පුළුවන්ද කියලා අහනවා එහෙම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙලිම කියනවා බෑ කියනවා ඊට පස්සේ එයා කියනවා හරියට හරි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කලින් මහා ඉර්ධිමත් දෙවි කෙනෙක් වෙලා ඉඳලා හිටියා කියනවා මහා ඉර්ධිමත් බලවත් කෙනෙක් සමාධිය වඩලා මොනවා හරි ඒ වගේ ස්වභාවයකට ඇවිල්ලා ඊට පස්සේ එයාට හිතුණා කියනවා මම මේකේ කෙලවරක් හොයන්න ඕන කියලා ලෝකේ. ඊට පස්සේ එයා මේ කියනවා කෑම බීම ගන්න ටිකයි මේ ඒක ආහාර ගන්න එකයි පොඩි විවේකයක් ගන්න එකයි හැරෙන්න අනිත් හැම වෙලාවෙම ඒ කියන්නේ යන්ත්‍රයකින් නෙමෙයි මානසිකත්වකින් එයා ගිහින් තියෙනවා මානසිකත්වකින් සියුම් ශරීරයක් වෙන්න ඇති බ්‍රහ්ම ශරීරයක් වෙන්න ඇති මන් දන්නේ කොහොම හරි ගිහින් තියෙනවා ඒ කියන්නේ විස්තරයක් නැහැ කොහොමද ගියේ කියලා මේ කියන්නේ යන්ත්‍රයකින් නෙමෙයි එහෙම ගිහිල්ලා ඒකේ කෙලවරක් නොපෙනීම මගේ ආවස අවසන් වුණා කියනවා. විශ්වයේ කෙලවර හොයන්න උත්සාහ කරපු දෙවි කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒක එහෙමමයි මේකේ කෙලවරක් හොයන්න බෑ. හැබැයි මේකේ මේ මේ ලෝකයේ කෙලවරකට නොපැමිණ ධර්ම අවබෝධ කරන්නෙත් නෑ කියනවා. එහෙම කියනවා බුදුරජාණන්. මේ ලෝකේ කෙලවරකට නොපැමිණ ධර්ම අවබෝධ කරන්නෙත් නැහැ කියලා. එතකොට ඒක එතකොට ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ කියලා පංච උපාදානස්කන්ධ මානසිකත්වයේ සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ කෙලවරට එන්නේ නැතුව නිරෝධ කියන මානසිකත්වයකට යන්නේ නැහැ හිත. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නිරෝධය කියලා කියන්නේ අපි ඒක කෙලවරකට එනවා. ආධ්‍යාත්මික ගමන කෙලවරකට ගන්නවා. කවදාකවත් කරන්න බැරි වුණ කරලා නැති ආධ්‍යාත්මික ගමන කෙලවරකට ගන්නවා. අන්න ඒක තමයි නිරෝධය කියලා කියන්නේ. ඒ මානසිකත්වය. ඉතින් බෞද්ධ කෙනෙක්ගේ ඉලක්කය ඒක. ඇත්තට මේක ඉතින් හිතලා බලන්නේ ඒක අර ඔය කියපු අර සාමාන්‍ය මානසිකත්වයයි යටිහිතක මානසිකත්වයයි අධිමානසිකත්වයයි තුනම ඉක්මවා ගියපු ඉක්මවා යන තුනම ඉක්මවීම කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ තුනම ඉක්මවා ගියපු තව ගොඩක් ඒවා නැහැ. ඒ තුනම ඉක්මවීමක් විතරයි කරන්න පුළුවන් අපිට. නේද? කෙනෙක්ට කරනවා නම් කරන්න පුළුවන් ඒ මානසිකත්ව තුනම ඉක්මවීමක්. එතකොට නිරෝධි කියලා කියන්නේ අන්න ඒ වගේ සියලු සියලු සබ්බ සංකාර සමතය සියලු සංස්කාරයන් සංසිඳීම සියලුම සංස්කාරයන් අපි මොනවා කතා කරත් ඔය හැම මානසිකත්වයක්ම සංසිඳිලා මේ තණ්හාව ෂය වුණු විරාග වුණු නිරුද්ධ වුණු ඒ කියන්නේ නතර වුණු ස්වභාවය ඒක ඒකත් වෙන්නේ භාවනාවෙන් ඒක දාලින් වෙන්නෙත් නෑ ඒක සීලෙන් වෙන්නෙත් නෑ එහිඳ භාවනාව කියලා කියන්නේ ඔන්න වගේ මහත් වූ මහත් වූ ගැඹුරකට ජීවිතේ ගෙනියන එකක්. හැබැයි ගැඹුරකට කියලා කියන්නේ බය වෙන එකක් නෙමෙයි. මහත් වූ සැහැල්ලුවකට, මහත් වූ පහසුවකට, මහත් වූ මේ කියන්නේ යහපත පිණිස පවතිනා වූ දෙයකට ජීවිතේ ගෙනියන එකක්. භාවනාව කියලා කියන්නේ. ඒක හරි ලොකු ගමනක්. ආධ්‍යාත්මික ගමන කියන එක මේ ඒක අතිවිශාල ගමනක්. කොනක් පොටක් පෙන්වන්න බැරි ගමනක් සාමාන්‍ය ඍෂි අයගේ ලෞකික සම්මාදිට්ඨියට අනුව බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට අනුව ඒකේ කොනක් කොටක් තියෙනවා. ඒක තමයි නිරෝධ කියන ස්වභාවය. ඔන්න ඔය විදිහට එනං ඕක දකින්න මට ඕකේ වචන තුන එක්කෙනෙක් කිව්වා. මේ මෙහෙම එකක් ඒ කියන්නේ භාවනා ගොඩක් දක්ෂේ ලෞකික සමාධිත්‍රි පැත්තෙන් ගිහම ගුරුවරයෙක් වෙන්න මෙහෙම කියනවා මේ මේක අපේ මානසිකත තුනක් තියෙනවා මේ සාගරය වගේ දෙපැත්තට අහුවෙලා පොඩි ස්තරයක් වගේ තමයි අපි මේ සාමාන්‍ය මානසිකත්වය කියලා එයා කිව්වා. එච්චරයි කිව්වේ. ඊට පස්සේ මට ඒක හිතුණා ඇත්ත නේනම් ඒ කියන කතාව මේකේ කොයිතරම්නම් ගැඹුරක් තියෙනවද කියලා. හොඳයි ඔය කියපු කාරණාව සම්බන්ධයෙන් කාට හරි යමක් අහන්න පුළුවන්. කියන්න නැත්නම් කියන්න දෙයක් තියෙනවා කියන්න පුළුවන්. නෑ නේ අපි එහෙනම් භාවනාව පටන් ගමු. අද අපි භාවනාව හසුරුවන්නේ ඔබ භාවනාව කරන්න. එතකොට ඔබ පුරුදු කරපු භාවනාවක් ඇති භාවනාවට තරම් සම්බන්ධ වෙනවා නම් මේ ගැන අහපු භාවනාවල් ඇති තමන්ගේ හිතට පහසු භාවනාවක් ඇති. එතකොට තමන්ගේ හිතේ ස්වභාවය බලලා මගේ මානසිකත්වයට දැන් මෙන්න මේ භාවනාව කරන්න පුළුවන් කියන එක දැනගෙන ඒ භාවනාව අපි විනාඩි 45ක් විතර කරමු. ඊට පස්සේ මම ඔබට භාවනාව අවසන් කරන්න කියන්නම්. එහෙනම් හැමෝම S2 පියාගන්න. S2 පියාගෙන කය සැහැල්ලු කරගන්න. කය සැහැල්ලු කරගන්න ගොඩාක් ආකාර තියෙනවා. මුලින්ම කයේ තමන් කය පරීක්ෂා කරන්න උරහිස් අත් දෙක ඇඟිලි කකුල් දෙක ඒ වාගේම බෙල්ල හොඳ මුහුණ ඇස් දෙක පියන් ඉන්න පියාට තද කරන් ඉන්න මට්ටම ඒවා බලන්න හැම දෙයක්ම සැහැල්ලුවෙන් පහසුවෙන් තියෙන්න ඕනේ භාවනා කරන කාලය අතරතුර ඊට පස්සේ හුස්මක් හොඳට අරගෙන හුස්ම පහළට එරින ගමන් මාගේ මේ ශරීරය සැහැල්ලු වේවා කියලා සියලුම කල්පනාවන් අතහරිනවා වගේ දෙයක් එයාට කියන්න පුළුවන් ඒ විදිහට කය සැහැල්ලු කරගෙන තමන්ගේ භාවනාවට යොමු වෙන්න භාවනාව ආසන්න වෙනකොට මම කියන්නම් දැන් පටන් ගමු නවත්තන්න භාවනා මානසිකාරේ නවත්තලා එක පියාගෙන තව මොහොතක් ඥානියක් පමණ සිටින්න මේ මානසිකත්වයේ හිතේ තියුණු ඒ පරිවර්තන වෙනස් වීම ගැන සැල දැලන ගන්න සැලකිලිමත් වෙන්න හිතේ ඇති වෙලා තියෙන නිශ්චල ගතිය ඇවිස්සුණු ගතිය අඩු වෙලා තියෙන ස්වභාවයක් සැහැල්ලු ගතියක් මුළු ලෝකෙම නිදහස් වෙලා වගේ ගතියක් සතුටු ගතියක් ඒ ඒ යම් යම් මට්ටම් වලින් ඇතිලා තියෙනවා නම් ඒ මට්ටම තේරුම් ගන්න. දැන් S දෙක අරින්න. S දෙක ඇරලා ඒ හිතේ තියලා තියෙන පහසු ගතිය සංසිඳුරු ගතිය පවත්වන්න උත්සාහවත් වෙන්න තමන්ට හැකි තාක් වෙලා ඒ විදිහට තමයි මේ භාවනාවක් කරාට පස්සේ කෙනෙක් කටයුතු කරන්න ඕනේ. ආ භාවනාව ගැන පොඩි කාරණාවක් කිව්වොත් ඒ ඔබටත් මේ වගේ අදහස් ඇති. දැන් මම මුලින් හිතුවේ ආනාපාන සති භාවනාව කරන්න කියලා. ඊපස්සේ මේ බොහොම මේ පරිසරයේ මේ මේ දවස්වල ගොඩාක් මේ පායනවා. එක විදිහට පායනවා මේ මට නිකන් කැරකිල්ල වගේ. ඒ වගේ පාසලක් තියෙනවා එකට එහෙම මගේ අනිත් ගොඩක් උස්සන ඉඳ. ඉතින් මේ ආනාපාන සතියේ කියන්නේ කියපුවාම ඒලාකියු මට තේරුණා අනේ තම ආනාපාන සතියට පිට තියන්න හිත හිත කැමති නැහැ. ඒක ඊට පස්සේ අර මුනේ දැනෙනවා දැනෙනවා දැනනවා දැනනවා කියලා කොටස් හතරකට අපි කරන්නේ. ඒකට හිත තිබ්බා. ඒකට හිත තියෙනකොට ඒකේ බොහොම හිත එතන කැමති වුණා ඉන්න. ඊට පස්සේ ඒකත් එක්ක ඒකත් කරගෙන යනකොට ඒකේ අපි අර වෙනම ලෙවල් එකක් විදිහට කතා කරේ නෑ ඒ වුණාට ඕනනම් අනු ලෙවල් එකක් විදිහට පෙන්නන්න පුළුවන් මේ හිත මෙතනින් පහළ මේ ටිකේ ඉන්න කැමතියි වගේ තේරුණා මේ ටිකේ මේ ටික ප්‍රකට වෙලා නිකන් ඒ හරියට ඉන්න කැමති අර උඩ ඒවට යනවට වඩා කියලා හිත නිකන් નિરાයාසයෙන් මේ ස්වභාවය තේරෙන මොකද මම හිතන්නේ ආනාපානසති භාවනාව මම පොඩ්ඩක් කරන ඉඳා ඒ හිත එතෙන්ද එතෙන්ට එන ගතිය තියෙන ඊට පස්සේ මම මෙතන මේ කොටස් දෙක අතහැරලා මෙතනින් මෙතෙන්ටයි එතනින් මෙතෙන්ටයි එතනින් මෙතෙන්ටයි ආයෙ එතනින් මෙතෙන්ටයි කරන්නේ එහෙම එතකොට කොටස් දෙකක් ඒක කොටස් හතරෙන් කොටස් දෙකක් විතර ගත්තා හිත ඉන්න කැමති තැන බලන ඊට පස්සේ අර මුලින්ම චුට්ටක් හිත පොඩ්ඩක් අර හිතේ ස්වභාවය තමයි ඒකත් මේ දැන් හිත ඔබ අත්දකලා ඇති භාවනා කරද්දී සමානව හිත චුට්ටක් ඉන්න ස්වභාවය පොඩ්ඩක් එළියට ගිහින් ආය ඇවිල්ලා ඊට පස්සේ ඒ කරගෙන ගිය වැඩේ ඊට වඩා හොඳට කරගෙන යනවා අත්දකලා නැද්ද එහෙම එකක් දැන් අපිට හිතෙන්නේ හරි ක්‍රමේ මෙහෙම හිත දිගටම ඒකත් එක්ක මෙහෙම එහෙම යන්නේ එක කියලා. හැබැයි හිතේ ක්‍රමය ඒක නෙමෙයි මේ හිත එකෙන් අර ෂිප් ඊළඟ ඒ නිකන් අර පොලිටි මට්ටමකට එනකොට ඊට වඩා හොඳ මට්ටමකට පොඩ්ඩක් එහා පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිල්ලා තමයි හොඳ පොලිටි මට්ටමකට එන්නේ. ඒ වගේ මම අත්දැක්කා. ඒ මට්ටම් දෙකක් විතර අත්දැක්කා. ඊට පස්සේ ඒකේ බොහොම හිත බොහොම මේ ප්‍රනීත විදියට හිත එතන ඒකේ හිටියා. ඊට පස්සේ ඒකත් එක්ක මට ආනාපාන සතියට යන්න කම්මැලි හිතුණා. මේ ඉන්න විදිය හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ එහෙම ඉතින් මා වෙලාව යොදනකම් මම ඒ විදිහේ හිටියේ. පස්සේ මේ වෙලාව ගැන දැන් නම් වෙලාව හරියති කියලා ඉවරලා මේ වෙන. වෙලාව ගැන අදහස් වගේ නැති වෙගෙන ගියා ඊට පස්සේ මම අදහසක් තියන් ඉන්න බෑ මේක ඉවර වෙන වෙලාව ගැන. ඉතින් බලද්දී විනාඩි 45 වගේ ගිහිල්ලා වෙලා. ඒ වගේ බලන්නේ ඉතින් ඔක හරි يعني හරි අර ඒක වැඩ කරන හැටි ඉතින් එක එක විදියට හරි අමුතුයි. අර ලස්සනයි තේරුම් ගත්තට පස්සේ භාවනාව ඇතර හැමෝටම කරන්න පුළුවන් ඒ කියන්නේ හැමෝටම කරන්න පුළුවන් මට්ටම තියෙනවා. එයාගේ මානසික මට්ටමට ගැලපෙන්න. ඒකයි අපි තේරුම් ගන්න. පරිසර සාධක, මානසික මට්ටම නොඑක් දේවල් ඉන්න නිරෝගිකම ගන්න ආහාර නොඑක් දේවල් ඉන්න හිතේ මානසික මට්ටම වෙනස් වෙනවා. පටන් ගන්න මට්ටම. එතකොට එයාට අර වගේ එකකින් ඇවිල්ලා ආයේ මේ සමත කරන එක තමයි අපි ඔය කරන්නේ. සමාධි භාවනා මේ ඇත්තේ. හිතක් සමත කරනවා. හිතක් සංසිඳවල මෙන්න මෙහෙමයි සංසිඳන සංසිඳීමෙන් හිතකට ඉන්නේ කියලා වල පේනවා. ඊට පස්සේ අපි අර කරන්න ඕනේ අන්නම් ඒක ඒ සංසිඳීම ආර්ථ කරගන්න බලන්න ඕනේ. එදිනදා කටයුතු කරනකොට. සිහියෙන් ඉඳලා. ඒක තමයි ගොඩක් දෙනෙකුට ජීවිතේ පුරුදු වෙන්න අපහසු කෑල්ල. අපිටත් අමාරුම කෑල්ල ඒක. සංසිඳෙන කෑල්ලට යනවා. සංසිඳීම කොයිතරම් දුරට අරස කරනවද කියලා බැලුවොත් එහෙම සමහරලාට ඒ කෙනෙච්චර උනන්දුවක් අඩු බව පේනවා එතනදී. අට සාපේක්ෂව අතන මදි කියලා. එතෙන්ට වැඩිපුර අවධානයක් යොදන්න ඕනේ ස්වභාවය. හොඳයි කාට හරි මොකක් හරි ගැටලුවක් අහන්න තියනවද? අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතියේදී මගේ හුස්ම රැල්ල බොහෝම හිමින් තමයි දැනෙන්නේ. මගේ අර පිහිටීමේ මොකක් හරි අඩුවක් දන්න ඒ කියන්නේ හිත සමත වෙනකොට ඒක හොයන්න නැති ගන්න තරම් සියුම් වෙලා යනවා. ඒ කියන්නේ යන්න බොහොම අමාරුවෙන් අල්ලගන්නෙත් ඒ අල්ලගත් එකත් හිතින්නේ නැහැ මේ බොහොම සියුම් මේ සියුම් වෙලා සියුම් වෙලා යන මට හුස්ම එළියට එන ටික හොඳට දැනෙනවා. අනිත් ඒ ඒ ටික හොඳට දැනෙනවා නමුත් අර හුස්ම වල වදින තැනක් මට අහුවෙන්නේ නැතුව යනවා. අනිත් භාවනාව හොඳට වැඩෙනවා ස්වාමීන් වහන්සේ. දැන් කොටස් 10ක හරි 15ක හරි නැත්නම් මේ හදවත පැත්ත හිත තියාගන්න ඒවා ඒවා හොඳටම වැඩෙනවා. ආනපාන සතිය මේ ඒකේ වදින තැන යන්තම් දැනෙන්නේ ඒක වදින එකත් තව ටිකක් හොඳට එතනට හිත තියන් යනකොට ඒක හොයන්න නැතුව යනවා. එහෙම. ඔව් එතකොට එතකොට හුස්ම රැල්ල ආනාපාන සතියේ සියුම් වෙනවා කියන එක සාධාරණ ස්වභාවික. දැන් බැලුවොත් එහෙම අපි ආනාපාන සතිය නොකරපු අය ඇති මේ වෙලාවේ දැන් දැනුත් හුස්ම සියුම් වෙලා ඇත්තේ වෙන භාවනාවකින් හිත පොඩ්ඩක් සමත වුණත් හුස්ම සියුම් වෙලා. තමන් බැලුවොත් එහෙම වෙන භාවනාවකින් හිත සමත වෙච්ච දාක චෙක් කරලා බලන්න. ඒත් හුස්ම සියුම් වෙලා නිකන් හිත නිකන් කියන්නේ අර මොකද්ද කූල් ඩවුන් වෙලා ඒ අර බොහොම නියුට්‍රල් එකේ දුවන්න පටන් ගන්නවා. එන්ජින් එක. එහෙම එකක් තියෙනවා. එතකොට එතනදී අර හුස්ම රැල්ල සියුම් වෙනකොට නොදැනී යන එක ඒක අල්ලන්න තමයි අපි අර උපක්‍රමයක් විදියට තමයි අර වෙනස බලන්න කියලා කිව්වේ. එහෙම සෝන්ස් ඒක එහෙමයි. ඔව් ඒක බැලුවද? ඒක බලනවා සෝන්ස් ඒක බලන්නත් අහු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ආහා. ඒ කියන්නේ මට තේරෙන විදිහට මට මේ වදින තැනක් හොයාගන්න, ඒ කියන්නේ යා වදින තැන යන්තම් වැදිලා යනවා මොකක් හරි මගේ නහය පිහිටීමේ මොකක් හරිද දන්නේ. තොලේවත් ඒ එහෙම එකක් තියෙනවා මට තේරෙන විදිහට. ඒ කියන්නේ වදින තැන යන්තම් වදින්නේ ඒ ඒකත් සියුම් වුණාම ඒකත් හොයන්නේ නැතුව යනවා. එහෙම එකක් වගේ තමයි මට දැනෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කියන්නේ එහෙම වෙනවා නම් ඒ වෙනස වෙනස බලනවා නේද? ඔය වෙනකොට දීර්ඝ වෙනවා දුස්ම දැනෙන. එහෙමයි සවනස්. දීර්ඝව වැටෙන ගන්න සාමාන්‍ය වෙලාවට වඩා දීර්ඝ වැඩි කාලයක් ගන්නවා කියලා කියනවානේ. එහෙමයි සවනස්. ඒ ගානට ඇවිල්ලා ඒ ගානට සියුම් වෙදී එතන දැන් මෙහෙම මේ වදින තැන නහයක් හරි මොකක් හරි තොලක් හරි එහෙම තියෙන්න ඕනේ කියලා ඒ රූපත් එක්කලා තෙබීම අපේක්ෂා කරන්න එපා. මේ රූපත් නැහැ සෝනස්. ඒ වදින තැන විතරයි මම අල්ලන්නේ. ඔව්. ඒකේ රූප නැහැ. වදින ඒක තමයි වදින තැනත් වදින තැනත් සියුම් වෙලා ගිහලා හුස්ම විතරක් එතනින් අර සියුම්ම යනවා එනවා විතරක් පේනවනම් ඒක ඒ යන දිශාව හරි. දැන් වදින තැන ආරක්ෂා කරගන්නවා කියන එක වදින තැන අපි ආරක්ෂා කරගන්නවා නෙමෙයි. ඒ කියන්නේ දැන් මේක මෙහෙම කියන්නේ. දැන් ආනාපාන හුස්පතිය තිබ්බහම අපි අපි කොහොම කලින් තැනක් දන්නවනේ මෙතනින් වැදිලා යන්නේ. එනකොටයි ඇතුළට යනකොටයි කියලා. එතකොට අපි එතෙන්ට යම් පැත්තට යොමු වෙලා ඉන්නේ. යොමු වෙලා ඉන්න ගමන් හුස්ම රැල්ල සියුම් වෙද්දී වදින තැනක් සියුම් වෙලා වදින තැන නොදැනී වගේ යනවා. හැබැයි හුස්ම රැල්ල සියුම්ම එහෙට මෙහෙට වැටෙනවා කියලා තේරෙනවා නම් හිත විසිරීමක් නැත්තම් හිත ඒ වෙලාව විසිරීමක් කියලා කියන්නේ වෙන වෙන අරමුණු වලට යන ගතිය නැත්නම් නැතුව එතන සමත වෙනවා නම් එහෙනම් භාවනාව යන්නේ ඉස්සරහට. භාවනාව යන්නේ ඉස්සරහට. අපි එතනදී ඒ හිත ආස්වාසේ සියුම් වෙනවා වදින තැනත් නිකන් වදින වදිනවද නැද්ද කියලාවත් දැනෙන්නේ නැති ගාට සියුම් වෙනවා හැබැයි අපි එතනදි සැක කරනවා නම් සංස් හිතක් සංස් ඉඳනවා හැබැයි සැක කරනවා නම් මෙහෙම වෙන්න ඕනේ අර එහෙම වෙන්න ඕනේ කියලා අපි හිතනවා නම් අපේ අපි භාවනාවේ හිත සමතේ වෙන එක වළක්වනවා සමතේ වෙන එක කැඩෙනවා එතකොට බලන්න හිත සංඥාවක් තියෙනවා එතනදී ආනාපාන දැන් ආනාපාන සංඥාව අපි හිතා අපි හිතනවා ආනාපාන සංඥාව මෙන්න මේ වගේ විය යුතුයි කියලා අපි හිතනවා. ඒක අපි හිතන එකනේ. ඒක ඒක අපේ මතයක්. ඔරිජිනල් එක මොකද්ද කියලා අපි හරියට දන්නේ නැහැ. ආනාපානයේ හුස්ම ඉහළ පහළ ගැනීම පිළිබඳ මේ හැඳිනීම කොයි විදිහේ හැඳිනීමක්ද කියන එක ඒකට හරියට උත්තරයක් දෙන්න බෑ. ඒක වෙනස් වෙමින් යන හැඳිනීමක්. ඒ හැඳිනීමේ ප්‍රකට අවස්ථාවල් තියෙනවා අප්‍රකට වෙන අවස්ථාවල් තියෙනවා සියුම් වෙන අවස්ථාවල් තියෙනවා එතකොට ඒ හැඳිනීම හරියට මෙන්න මේ විදිහට කියලා අපිට අර මෝල්ඩ් එක දාලා මේක තමයි කියලා සාම්පල් එකක් පෙන්වන්න බෑ අපි සාම්පල් එකක තියන්න හැදුවොත් හිත ප්‍රകൃතියෙන්ම සංසිඳන සංසිඳිලා ආනාපානේ වැඩෙන ක්‍රියාවලියට අපි බාධා කරා වෙනවා අපි ඒක සැක කරත් අපි ඒකට බාධා කරා වෙනවා අපි බලන්න ඕනේ ඒ වෙලාවෙදි Tamanට සැකයක් ඇති වෙන්න පුළුවන් නිකන් මේක දැන් හරිද මේක මේක එක යන්තම් මට දැනෙන්නේ කියන එක ගැන. එතකොට එයා බලන්න ඕනේ යන්තම් දැනෙනකොට හිත හිත වෙන වෙන කාමච්ඡන්දයට යනවා. පංච නීවරණ தත්ත්ව කොහොම තමයි චෙක් කරනවා චෙක් කරන්න තියෙන්නේ. කාමච්ඡන්ද පැත්තට යනවා. දෙක එක මේ ආස කරන අරමුණු වල හිත කැරකෙන ගතිය. අනේ එහෙම එකක් නැහැ. ඊට පස්සේ ව්‍යාපාදේ තරහ හිතුවේ නැහැ. එහෙම එකකුත් නැහැ. ඊට පස්සේ ඊට පස්සේ මොකද්ද කමජියාව තීන මිද්ද මට දැන් තනික නිදිමතේ නිකන් නිදි කිරා වැටෙනවද නෑ එහෙමත් නෑ එහෙමත් නෑ Tamanට බලන්න පුළුවන් Tamanගේ නීවරණ තත්ත්වය ඊට පස්සේ Tamanට මේ සැකේකුත් කියන්නේ උද්දල් සැකේකුත් නැත්තම් කියන්නේ ඔය සැක ඊට පස්සේ හිත විසිරීම පසුතැවෙන ස්වභාවයලුත් නැත්තම් හිත විසිරීම කියන එකත් විසිරීම කියන එකත් නැත්තම් එතකොට ඔතන නීවරණයක් විදිහට ඇවිල්ලා අපිට බාධා කරනවා නම් බාධා කරන්නේ සැකේම තමයි එතෙන්දි බලන්න කාමච්ඡන්දෙන් නැත්තම් ව්‍යාපාදෙන් නැත්තම් තීනමිද්දෙන් නැත්තම් මෙතන උද්දච්ච කුච්චෙත් උද්දච්ච ස්වභාවෙත් එන්නේ නැහැ හිතේ උද්දච්ච කියන හිත විසිරෙන ස්වභාවය එන්නේ නැහැ අඩු වෙලා අඩු වෙලා යනවා තමන්ට තේරෙනවා නම් එහෙනම් සැක කරන්න දෙයක් නැහැ process එක හරි පංච දීවන් ටික පෙහිනනවා එහෙම තියලා තමයි එතන අපි විචිකිච්ඡාව අයින් කරන්න ඕනේ නේද? නැත්තම් අපි මෝල්ඩ් එකක් හිතුවොත් මේක මෙහෙම වෙන්න ඕනි. මෙන්න මෙහෙම ඒක හරියටම දැනෙන්න ඕනි. මෙහෙම දැනෙන්න ඕනි කියලා අපි කිව්වොත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන එකක්. පැහැදිලිද? අපි අර අර ප්‍රධාන නිවර්ණ හතරට තියලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන බින්ද උද්ධච්ච කුච්චවල ඒ ස්වභාවයට තියලා වචන වල නෙමෙයි. ඒ ස්වභාවය Taman තුලින් දකින්න පුළුවන් අපි ඉගෙනගෙන තියෙනනේ. එතකොට ඒ ස්වභාවය තියලා ඒක නැත්තම් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේ යන විදිය හරි කියලා අපි නිශ්චල වෙලා විශ්වාසයෙන් පැහැදීමෙන් ඉන්න තියෙන්නේ. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම විසිරීමක් කොහොමත්ම නැහැ ස්වාමීන් වහන්සේ. ඒ අරමුණේම ඉන්නවා. වෙන ඔව්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ඒවට යන්නේ නැහැ මොනවත්ක්ත්ම. අර මම අර දැන් මෙතන ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ අත්‍තරම මම අර ඉස්සර කරපු එකේදී ඊට වඩා දැනුණා. එතකොට දැන් මම දැනුත් ඒක හිතනවා මේ ගානට දැනේ කියලා. එහෙම එකක් මට හිතෙනවා. ඒකද අපි ඒ ෆ්‍රේම් සදන්න හොඳ නැහැ. එහෙමයි එහෙමයි සර්. අර අලුත් කෙනෙක් වගේ භාවනා කරන්න කියලා කියන්නේ ඒකයි. ඒ ෆ්‍රේම්ස් ඔක්කොම නැතුව පළවෙනි වතාවට ඉඳගෙන භාවනා කරන. ඒතකොට යායව ගැන දන්නේ නැහැ. ඔක කොහොමද වෙන්න ඕනි, මෙහෙමද වෙන්න ඕනි, හරියට මෙහෙමද වෙන්න ඕනි නැත්තම් මටත් ඉස්සර මතකයි. ඉස්සර ඔය තරුණ කාලේ භාවනා කරන්න ගියාම වැඩියෙන්ම මම බැටගාලා තියෙන දැන් බලනකොට ඔය මේ විචිකිච්ඡාවයි. සැකේ ඒක එහෙමත් දන්නේ නැහැ මට වැරදිද දන්නේ මේ කරන විදිය කියලා ඕවගේ ඕකෙන්මයි බැටගෑ මට ඒකෙන් ඈතර වෙන හැටි කවුරුත් කියලා දුන්නේ මට ඇහුන්නේ මට ඇහුන්නේ ඒක ඒක ඈතර වෙන ක්‍රමය තමයි එතනදී මේ අනේ නේ බුදුරජාණන් වහන්සේ ගැනවත් ගුරුවරයා ගැනවත් එහෙම සද්දාව නෙමෙයි ඒකේ process එක පිළිබඳව පංච නීවරණ තියෙනවා නම් පංච නීවරණ වලින් තමයි අපේ හිතේ දියුණුව බාධා කරලා තියෙන්නේ පංච නීවරණ හිතෙන් අයින් වෙනවනම් එහෙනම් භාවනාවේ දියුණුවක් කියලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන බින්දු උද්ධච්ච කුක්කුච්ච කියන ටිකත් බලනවා. බලලා ඒව කොහොමද? ඒව ගානට නැති වෙලා යනවනම් හිත ආ එහෙනම් වැඩේ හරි. වැඩේ හරි. හිත සමත වෙනවා. එහෙනම් සැක කරන්න දෙයක් නැහැ. කියලා තමයි විචිකිච්ඡාව වයින් කරන් තියෙන්නේ. ඔව්. අතනත් එක කම්පියා කරන්න එපා. කොහොමත් වෙනස්. එක එක දවසට එක එක විදියයි. ඒක වෙනස්. ඊට පස්සේ නොදැනී යන්න පුළුවන්, ආයෙ දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ නොදැනී යන එක, නොදැනී ගිහිල්ලා තියෙන එක තමයි හරි. කියලා කිව්වත් වැරදි. හොඳට දැනෙන එක තමයි හරි කියලා කිව්වත් ඒත් වැරදි. ඒක කියන්න බෑ. ඒක කියන්න බෑ. කියන්න පුළුවන් එකම තැන තමයි පංච නීවරණවල මට්ටම ගෙවෙනවා නම් ඒ මට්ටම ගෙවි ගෙවි හිත සංසිඳනවා නම් තැම්පත් වෙනවා නම් අන්න හරි. අන්න හරි කියලා ඒ කෝණයෙන් බලන්න ඕනේ හරි වැරද්ද. අර ෆ්‍රේම් වෙන ෆ්‍රේම්ස් නෑ. ඕකමයි ෆ්‍රේම් එක. පංච නීවරණයන් ප්‍රහීන වීම කොයි යනවද කියලා හරියට. පැහැදිලි නේද? එහෙමයි සාමස්. හොඳයි ඒක අපේක. ඒ කාරණා පැහැදිලි. තව මොනවද යහන් තියනද? නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් හැමදෙනාටම පෙරවන් සරණයි.